ස්වභාවයෙන්ම බුදු දහම ගැඹුරුයි ගැඹුරු අරුත් ඇති දර්ශනයක්. ඒ දර්ශනය මේ ධර්මය සෙල්ල වෙන මනසක් ඇති විසිරුණු මනසක් ඇති කෙනෙකුට ග්‍රහණය කරගන්න අපහසුයි. ඒ නිසා හැමදෙනාම දේශනාවේ ආරම්භය පටන් අවසන් මොහොත දක්වාම හිතේ හිතේ එක එක දේවල් හිතන්නේ නැතුව විතර්ක උපද්දවන්නේ නැතුව මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවමින් හොඳට ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. මේ දේශනාව ශ්‍රවණය කරන අතරේදී දේශනාව ඇසුරෙන් හෝ හිතට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකද විතරකණය කර කර ඉන්නේ නැතුව දේශනාව එක දිගටම අහන්න. ඒ ප්‍රශ්න වලට උත්තර දේශනාව අවසානයේදී හම්බ වෙයි. ඒ නිසා චිත්ත ඒකග්ගතාවේ නැත්තම් හිත එක්තෙන් කරගන්න කාරණාව මේ ධර්ම ශ්‍රවණේ ප්‍රථම අංගය. ධර්මයේ පෙන්නනවා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවා කියන ජීවිතයක ලක්ෂණය මොකක්ද? තථාගතයන් වහන්සේ වූ තථාගත ශ්‍රාවකෙක් හෝ ධර්ම දේශනා කරන ලබන කල්හි මුළු හිතින්ම සම්පූර්ණ කන මෙහෙवला ඒ දේශනාව හොඳින් ශ්‍රවණය කරන බව ඒ දේශනාව හොඳින් ශ්‍රවණය කළාම එයාට ඒ දේශනාව අවසානයේදී ඒකාන්තයෙන්ම නුවණක් පහළ වෙනවා දුක කියන්නේ මේක නේද දුක ඇති වෙලා තියෙන්නේ මෙහෙම නේද මෙන්න මේ වැරද්ද නොකළොත් දුක නැති වෙනව නේද ඒ සඳහා මෙන්න මේ ටික කටයුතුයි කියන ටික දකින්න පුළුවන්. ඒ ටික දකින්න එකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨි සම්පන්නයි කියලා කියන්නේ. සද්ධර්මයට ආවා කියලා කියන්නේ. ඉතින් ඇයි අපි ඒ තරම් වමනාවෙන් ඒ තරම් ඕනකමින් ශ්‍රවණය කළ යුත්තේ පින්වතුනි වෙන මුකුත් හින්දා නෙවෙයි දුක් සහගත බව නිසා මේ ජීවිතයේ අනන්ත ජාති සංසාරේ ඔබත් අපි හැම දිනම බොහෝ දුක් විඳාය. නමුත් භවයෙන් වැහිලා හින්දා අපිට පේන්නේ නමුත් භවයේ කියන තැන හිරගයක් වගේ ගිනිගත් යකඩ වැටක් වගේ දකින්න නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ලෝකයේ තුල දුක නැති කරලා එන්න පුළුවන් එකදු තැනක්වත් තියෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම අවශ්‍ය නැහැ නමුත් ලෝකයේ කියන එක දුකෙන්ම පිරුණු දුකෙන්ම මැඩුණු තැනක් නිසායි එබඳු දුක් සහගත ලෝකයෙන් මිදෙන මාවත පෙන්වන්න ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණත් වස්තුකාම ක්ලේශකාමෙන් පීඩිත වෙච්ච තණ්හාවෙන් ලෝකය ඇත්තම වෙච්ච මේ ලෝකයට ඒ ධර්මය හොයන්න බලන්නවත් විවේකයක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. පාරමිතා පුරන්න ඕනේ කියලා ධර්මයේ තියෙන්නේ සසර ටිකින් ටික ටිකින් ටික හරි නිස්සරණ ස්වභාවය හුරු කරපු මනසකටයි ධර්මය හොයන්න ඕනේ ධර්මය අහන්න ඕනේ සසරින් එතර වෙන්න ඕනේ කියන අදහසක්වත් ඇති වෙන්නේ. ඉතින් පින්මුතුන් සතුට වෙන්නට ඕනේ. අද මෙතෙන්ට මෙහෙම ආවත් සසර పూర్ව හේතු ඕගොල්ලෝ හැමදිනාටම තියෙන නිසා ධර්මයෙන් සැනසෙල් ලබා ගන්න ඕනේ කියන හැඟීම සසරෙදි පුරුදු පුහුණු කළ ගතිය තියෙන නිසායි. මේ ජීවිතයේ මොනතරම් තරමක් අපි තුල පැවතුණා ඒ ඔක්කොම තබලා මේ ධර්මයේ වටා එකතුනේ එකතු වෙන්නේ ඒ හින්දා පින්වතුන්ට එක දෙයක් විතරයි සකස් කරගන්න තියෙන්නේ ඒ තමයි ඊටමත් හොඳට හිත සකස් කරගෙන හිත එක්තෙන් කරගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්නේ විශේෂයෙන්ම මම පෙන්වන්න හදන කරුණු ටිකක් ගැඹුරු වැඩි. මම හිතලා ගැඹුරු යමක් කියනවා ගැඹුරු කරනවා නෙවෙයි. අපි නොගැඹුරුයි. ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකයක් හැදෙන්නේ කොහොමද දුක හැදෙන්නේ කොහොමද කියන ක්‍රමයක් තියෙනවා මොනවා හරි දෙයක් ඇති වුනහම ඇතිවෙච්ච ක්‍රමයක් තියෙනවනේ ඒ වගේ අපි දුක් විඳිනවා නම් අපිට දුක එනවා නම් ඒ දුක ඇතිවෙච්ච සැබෑ ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කලේ ඒ සැබෑ ක්‍රමය හොයාගත් එක හොයාගෙන ලෝකෙට දේශනා කළා. ඒ ක්‍රමය නැති කළාම දුක නැති වෙනවා කියන ධර්මතාවයකුත් තියෙනවා. ඒ දුක ඇති නොවන ක්‍රමයක් හොයාගත්තා. හොයාගෙන ලෝකෙට දේශනා කළා. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් හැම කෙනෙක්ම ඒ මාවතේ ගිහිල්ලා දුක නැති කරගත්තා. අද මම ජීවිත අවබෝධය ලබා ගන්න ලබා දෙන්න පුළුවන් බොහෝම වටිනා ධම් පරයයක් තමයි පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේ ටික ඊ타මත්ම ආදරෙන් මේ ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන්නේ මොකක්ද කියලා කෙසේද කෙසේද යන අදහස ඇතුව හොඳ වමනාවෙන් අහන්න. මුතුනේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ජාතිය කියන්නේ මොකක්ද කියන එක දන්නවනම් ජාතිය කියන එක ඇති වෙන හැටි දන්නවනම් ජාතිය කියන එක නැති වෙන හැටි දන්නවනම් ඒ ජාතිය නැති කරන ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා දන්නවනම් අන්න එයා නිවැරදි දැකුම් ඇති කෙනෙක්. එපමණකින් මෙයා සම්මා දිට්ඨියෙන් යුක්ත පුද්ගලයෙක්. එක්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හොති. එයාගේ දෘෂ්ටියද ඍජු බවට ගියා උජුකතාස දිට්ඨි. එයා ධර්මයේ ගුණදෙන පැහැදීමෙන් යුක්ත කෙනෙක් වුණා වෙනවා. එයා පුත්‍ජන භූමියේ ඉක්මවා හිටියේ මේ සද්ධර්මයට ආව කෙනෙක් වෙනවා කියලා පෙන්වනවා. මොකක්ද ජාතිය කියලා කියන්නේ? එතනදී මම මුලින් ධර්මතා ටිකක් පෙන්වන්නම්. බුදුරජාණන් වහන්සේ ජාතිය කියලා අර්ථ දක්වන තැනක් පෙන්වන්නම්. පින්වතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේට මේ ධර්මය හම්බ වෙච්ච අවබෝධ වුණු වෙලාවේදී ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පෙන්නනවා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී පෙර කවදාවත්ම අහලා නැති නොඇසු විරු ලෝකයන්ගෙන්වත් කිසිම කෙනෙකුගෙන් අහන්න බැරි වෙච්ච අහලා නැති ධර්මයක් කෙරෙහි තථාගතයන් වහන්සේට චක්කුම් උදපාදී ධම්මසක් පහළ වුණා ඥානං උදපාදී ඥානය පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා කියලා පෙන්වනවා ඒ කියන්නේ මේ ලෝකේ කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැති දකින්න බැරි දැක්කේ නැති දර්ශනයක් ඒකෙදි අපි මෙච්චර කාලයක්ම ජාතිය කියන එක ජාතිය කියන්නේ සිංහලෙන් ඉපදීම කියන එක හට ගැනීම කියන එක. ඉපදීම. ලෝකේ අපි හැම කෙනෙක්ම ජාතිය කියන එක ඉපදීම කියන එක දකින්නේ මව් කුසකින් බිහිවීම. ඒ ඉපදීම ජාතිය නම් මේ ශාසනයෙන් බැහැර අයත් මේ જાතිය ගැන දන්නවා. ඉපදීම ගැන දන්නවා වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ ඒක වඩා ගැඹුරු අර්ථකින් මේක දේශනා කරන්නේ. සත්‍ය වර්ථකින් දේශනා කරන්නේ. පින්තුනි જાතිය කියනකොට මේ જાතිය ක්‍රම දෙකක් තියෙනවා හොඳට මතක තබා ගන්න ඕනේ. ඉපදීම දෙයාකාරයි. තේසං තේසං සත්තහනං කම්මේ කම්මේ සත්ත නිකායේ ಜಾති සංජාති ඔක්කන්ති කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති ಜಾති කියලා තථාගතයන් වහන්සේ ಜಾති විස්තර කරනවා ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්ත නිකායන්ගේ ඉපදීමක් තියෙනම් හට ගැනීමක් තියෙනම් ස්කන්ධයන්ගේ නැවත ලැබීමක් තියෙනවා. ආයතනයන්ගේ නැවත ලැබීම හොඳට බලන්න. ආයතනයන්ගේ නැවත ලැබීමක් තියෙනවා. මෙන්න මේක ඡාති. චතුරාර්ය සත්‍යයේදී ওই ටිකයි කතාගතන හොඳ පෙන්නන්නේ. තවත් જાතියක් තියෙනවා. මොකද්ද තේසං තේසා ධම්මානං ජාති සංජාති ඒ ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් ඒ ඒ ධර්මයන්ගේ හට ගැනීමකුත් තියෙනවා. නමුත් මෙතනදී තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අනුපාදා පරිනිර්වාණයට විතරයි. ඒ කියන්නේ අරිහත්ත්වයට විතරයි. පුද්ගල භාවයෙන් එන දුකට විතරයි. එතන සත්පුද්ගල භාවී ඉපදීමත් ධර්මතාවයන්ගේ සත්පුද්ගල නොවන ධර්මතාවයන්ගේ ඉපදීමත් කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඒකයි මම අර කිව්වේ ජාතිය දෙආකාරයෙන් තියෙනවා කියලා. අපි මතක් කළොත් ලෝකේ හැම කෙනෙක්ම දකින්නේ මව් කුසකින් බිහිවීම ජාතිය කියලා. පුද්ගලයේ ජාතිය කියලා. කෙනෙක්ගේ ඉදීම කියලා. නමුත් මේක එසේ නොදත යුතුයි. එතන තියෙන්නේ ධර්මතාවයකගේ හට ගැනීමක්. අපි ක්‍රමානුකූලව බලමු. පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තාම ඒ කර්ම නිමිත්තක් නිසා විඥානය නැත්තං සිත රූපයකට බැසගෙන මේ ආයතන ටික හදලා ඇහැකන දිවනාසය කියන මේ ආයතන ටික හදලා හදනවා. තාම කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. ඒ ආයතනයන්ට බාහිර රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ගැටෙනවා. ඒ ස්පර්ශය නිසා රූපයක් විඳින්න පුළුවන් ශබ්දයක් විඳින්න පුළුවන් ගන්ධයක් විඳින්න පුළුවන් සැප හෝ දුක් හෝ උපේක්ෂාව මට්ටමේ විඳින්න පුළුවන් වේදනාවකුත් පහළ වෙනවා. ඒක තාම කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවය. ඔන්නෝය ධර්මතාවයක් වූ ආයතන ටික පුරාණ කර්මපත්තෙන් හටගත්තු තේසන් තේසන් ධම්මානං ජාති කියන තැන ඒ ඒ ධර්මයන්ගේ හට ගැනීම ස්කන්ධ ටිකක් ස්කන්ධ ටිකක් කෙනෙක්ගේ නෙමෙයි සත්වෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි මම නෙමෙයි ආත්මයක් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ ඔන්න ඔබඳු රූපයක් ඕගොල්ලන්ට ඇස් ඉදිරි පිටට පෙනෙනවා කියන්නකෝ. ඔන්න දැන් ඇස් ඉදිරි පිටට රූපයක් පෙනෙනකොට මේ පෙනෙන සිද්ධිය ධර්මතාවය පුද්ගලෙක් නෑ යම් වෙලාවකදී ඇස් ඉදිරි පිටට එන රූපය ආරම්භය අපි රස විඳ ගැනීම අනුව බලනවා නම් ඇස් ඉදිරි පිටට එන රූපේ යතහ භූත ස්වභාවය කියන්නේ යමක් පෙනෙනවා කියලා පෙනෙන දේ දැනගන්නවා කියලා උනේ මෙන්න මේක නේද කියලා ඕගොල්ලෝ දන්නේ නැත්නම් එතන අවිද්‍යාව කියනවා අවිද්‍යාව හෝ තණ්හාව හෝ මේ පෙනෙන රූප ආයතනයට පතිත වුණොත් තියෙන දෝෂය මොකක්ද? ඇහැට පෙනෙන රූපයත් ඇති හැටි නොදකිනකොට ඒක දැන් වර්තමාන දෝෂයක්. තාමත් කෙනෙක්ගේ නෙමෙයි. ඒක අවිද්‍යාව කෘත්‍යයක්. ඒ නිසා පෙනෙන දේ ආරම්භය රස විඳ ගැනීම අනුව බලනවා. එක තණ්හාව. ඇහැට පෙනෙන රූපේ පැත්තට නැඹුරු වෙලා ඒ රූප ඇහැට පෙනෙන රූපේ ඇත්ත නොදන්නාකම අවිද්‍යාව ඒ පැත්තට නැඹුරු වෙලා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කැමැත්ත ඇති කරගන්නවා නම් කැමැත්ත ඇති වෙන විදිහට හිතනවා නම් මෙන්න මේකට කියනවා තණ්හාව කියලා. පෙනෙන අරමුණේ රසයක් Tamanට දැනෙනවා නම් ප්‍රියමනාප ගතියක් දැනෙනවා නම් ඒකේ සතුටු වෙනකමට කියන තණ්හාව කියලා. තණ්හාව නිසා උපාදානත් වෙනවා. උපාදාන කියන්නේ ඒ වස්තුව මම මගේ කියලා පෙනෙන අරමුණ ගන්න බවකුත් තියෙනවා. පෙනෙන අරමුණට තණ්හා මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම් තව උපමා අරගෙන තණ්හා උපාදාන වුණොත් තියෙන දෝෂයක් තියෙනවා මොකද්ද දෝෂේ වස්තුව ඇස් ඉදිරි පිටින් ගියත් ඇහැ නිරුද්ධ වුණත් හිත නිරුද්ධ වුණත් දැකපු අරමුණ එහෙන් පිටින්ම තමන්ගේ මනසේ ඇති බවට හැපිලා හිටින. ඔන්න ඔබ තමයි භවය කියලා කියන්නේ. කර්ම භවය කියන්නේ. රූපයක් පෙනෙන තැන දක්වාම තිබුණේ පස්සපච්චය වේදනා කියන තැන ඒකට තණ්හා උපාදාන වශයෙන් දරුවෙක් දරුවා හොඳයි රත්තරන් රත්තරන් හොඳයි ගියක් ගේ හොඳයි. මේ විදිහට අපි පෙනෙන අරමුණට අරමුණ ආරම්භය හිත හැසිරෙව්වොත් හිත මෙහෙයුවොත් තියෙන දෝෂේ මොකද්ද? ඒ තණ්හා උපාදාන කියන දෙකේ දෝෂේ මොකද්ද? භවය ඇති කරනවා. භවය කියලා කියන්නේ ඇහැයි රූපයයි දෙක වෙන් වුණත් ඒ නිසා එන හිත නිරුද්ධ වුණත් දැකපු අරමුණ ඇතිකමට අපේ හිතේ නිමිත්තක් හිටියේ. ඒකට කියනවා භවය කියලා. භවයේ තිබුණු තියෙන දෝෂයක් tie මොකද්ද? ಜಾති. තමන්ව නිර්මාණය වෙනවා පුද්ගලයා උපදිනවා. මේ කෙනාව ඕගොල්ලන්ට කවුරු හරි දැන්නොත් තරහ යනවා දුක හිතෙනවා නේද? මොකද දැනුම් අහන කෙනා ඉන්න හින්දා. හිතට වෙහෙස වේදනාව දැනෙන කෙනා ඉන්නවා. ඔය කෙනා නිර්මාණය වෙන්නේ මෙන්න මේ භවය නිසායි. එතකොට ඒකයි තේසං තේසං සත්තානම් තම්මේ තම්මේ සත්තනිකාය ජාති ඔබට දකින හැම දෙයක්ම ඉතුරු වුණොත් අහන හැම දෙයක්ම ඉතුරු වුණොත් දැක්කෑම් පස්සෙත් දැකපු දේ නිරුද්ධ නොවි ඇති බවට මනසේ හැපි හැපි හිටියොත් ඇහුවොත් අහන දේ ඇහිමින් පස්සේ ඉවර වෙන්නේ නැතුව අහපු දේ ඇති බවට මනස සිහි කරන කරන්න පුළුවන් බව හිටියොත් මේ වගේ ස්පර්ශ ආයතන හයේම දකින ආහන ගඳ සුවඳ ලබන රස විඳින ස්පර්ශ කරන සියලුම දේ ඔබට ඇති බවට හම්බ වෙනකොට ඔය ඇති බව එල්ලගෙන ඉන්නේ පුද්ගලයයි. පුද්ගලයා නිර්මාණය වෙන්නේ මේ කාරණා ටිකෙන්. කෙනාව නැති වෙන්නේ තමන් කියන නැත්තම් මේ පුද්ගලයාව උපදිනවා. එතකොට මෙන්න මේ පුද්ගලයා හිටියොත් තියෙන දෝෂයක් තියෙනවා. නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන හිතමනාපකම් වේදනා මේ ඔක්කොම දුක් ටිකත් පුද්ගලයාට විඳින්න දෙනවා. ඒ විතරක් නෙමෙයි ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ දුක් ඔක්කොම විඳින්න වෙනවා. පුද්ගලයෙකුටයි විඳින්න වෙන්නේ. අපි කියමු මරණ දුක ගන්න. මරණ මරණ දුක විඳින්න වෙන්නේ ජීවත් වෙන්න කෙනෙකුට මිසක මරණ දුක විඳින්න දෙන්නේ කාටද? ජීවත් වෙන්න කෙනෙකුට මිසක මැරෙන වෙලාවේදී එයා දන්නේ ජීවත් වෙන්න කෙනෙකුයි මරණ දුක් විඳින්නේ. මැරෙන්න ඉස්සෙල්ලා මේ පංචායතනෙම සම්පූර්ණ අක්‍රිය වෙනවා. හීනෙන් හීනයක් බල බල නිදාගෙන උඩ බෙල්ල ගැපුවොත් දන්නවද ඔයගොල්ලෝ? මේ මම මරනවා කියලා නෑ. ඒ වගේ මරණ දුක් විඳින්න වෙන්නේ ජීවත් වෙන්න කෙනෙකුට. ලෙඩ වෙච්ච දුක් විඳින්නේ ජීවත් වෙන්න කෙනෙකුට. මහලු වෙච්ච දුක් විඳින්නේ ජීවත් වෙන්න කෙනෙකුට. එතකොට මෙන්න මේ සත්ව පුද්ගල භාවයේ ඉපදීමටයි බුදුරජාණන් වහන්සේ ජාති කියලා කිව්වේ. කෙනාගේ ඉපදීමටයි ජාති කියලා කිව්වේ. පුද්ගලයාගේ ඉපදීමටයි ජාතිය කියලා කිව්වේ. ඔය පුද්ගලයා ඔය පුද්ගල ස්වභාවය දුක් විඳින්න පුළුවන් කෙනා කවදාවත්ම නැති වෙන්නේ භවේ නැති නෝනොත් ඒකයි ජාතිංච පජානාති කියනකොට එයා ජාතිය දන්නවා මොකද්ද මේ තමන්ගේ ඉපදීම පුද්ගල භාවයේ ඉපදීම සත්ත්ව පුද්ගල හැඟීම ඉපදීම තම තමන්ට පුළුවන් නේද මේ මම කියලා හිතන්න? මම කියලා සිහි කරන්න පුළුවන් නේද? අන්නේ මම කියලා සිහි කරන්න පුළුවන් කමට කියනවා ඡාතිය කියලා. හැබැයි නිකම්ම වචනයක් නෙමෙයි තමන්ට ඇස් තියෙන, කන් තියෙන, නාසය තියෙන, ශරීරය තියෙන, අතපය තියෙන මේ පුද්ගලයන්. කනක් කැපුවොත් මේ මගේ කන කැපුවා කියලා තමන්ට දුක් විඳින්න පුළුවන් නේ? ඒකට අතප්පයක් කැපුවෙත් නේ මගේ අත කැපුවා මගේ කකුල කැපුවා කියලා පුද්ගලයාට දුක් විඳින්න පුළුවන් නේ. ඒ පුද්ගලයා ගැන මේ කියන්නේ. මේ පුද්ගල භාවයේ ඉපදීම මේ ශරීරයක් මගේ වෙලා සතර මහා ධාතුයෙන් හැදුණු කනබුන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් 32කින් යුක්ත මේ රූප මිටිය මම වෙච්ච කමටයි ಜಾති කියලා කිව්වේ. එයා මිනිස්සෙක් විලා ඉපදිලා මිනිස්යෙන් අතර. මිනිසයා කියන්නේ පටවි ධාතුවටද? නෑ. හොඳයි. මේ ශරීරයේ තියෙන කෙස්ලොම් නේද ධම්මස් මේ කොටස් ටික අයිති මොකේද? ධාතු වලින් අයිති මොකේද? පටවි ධාතුවට. එහෙනම් ওই කොටස් ටිකද මිනිසයා? නෑ. එහෙනම් මිනිසයා කියලා කියන්නේ ආපෝ ධාතුවටද? මේ ශරීරයේ තියෙන පිත්තෙන් තරවලේ දහඩුය කියන්නේ මේවා මොන මොකටදයිති? ආපෝ ස්වභාවයට. එහෙනම් මිනිසයා කියලා කියන්නේ තේජෝ ධාතුවටද? නෑ. මේ ශරීරයේ තියෙන දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයයි මොකේද? තේජෝ ධාතුවට. එහෙනම් මිනිසයා කියන්නේ වායු ධාතුවටද? නෑ. මේ ශරීරයේ තියෙන හමන, පිම්බෙන, හැකිලෙන, සොලවන ස්වභාවයයි මොකේද? වායු ධාතු මේ ශරීරය බෙදූ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෙන් යුක්තයි. ඒ සතර මහා ධාතු රූපේ මගේ වෙච්ච තැන මම වෙච්ච තැන තමයි පුද්ගලයාගේ ඉපදීම. මේ ආයතන ටික උරුම වෙච්ච දවස එදායි. මේක උරුම උනේ මේ සතර මහා ධාතු රූපമിതി මේ මම වගේ පෙනෙන්නේ මොකක් හින්දාද? භවය නිසා. භවය කියලා කිව්වේ චේතනා භව. දැකපු, අහපු, ගන්ධ සුවඳ ලැබපු, රස විඳපු, ස්පර්ශ කරපු අරමුණු හටගෙන නිරුද්ධ වෙනවා අපි දැනගත්තත් නොදැනගත්තත් නමුත් ඒවැ රස විඳ ගැනීම අනුව බැලුවොත් බලනකොට මොකද වෙන්නේ? ඇති බවට මනසේ නැවත නැවත හැපි හැපි හිටිනවා. අන්න ඒ ඇති බවට හිටිනකොට මේ ශරීරයත් ඇති බවට Tamanට උරුම වෙලා තියෙන්නේ ඔන්නෝයි භවය හරහායි. මම කියන දේ තේරුම් ගන්න බලන්න මම සරල උපමා කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇස් දෙක දැකලා තියෙද? නෑ. කණ්ණාඩියෙන් බැලුවාම මේ ඇහැ කියලා නිමිත්තක් ගත්තාම කර්ණාඩියට වැටුණු රූපේ නිරුද්ධ වෙයි. නමුත් ඒ නිමිත්තට මේ ඇහැ මෙහෙමයි කියන එක මනසේ හැටි හැටි තියෙනකොට ඔන්න දැන් මට ඇහැ තියෙනවා වගේ. ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ මූණ දැකලා තියෙද? නාසය, කන, පිට, ඔළුව අරමුණෙන් අරමුණ කොටස කොටස කොටස කොටස එකතු වෙලා තමයි මේ පුද්ගලයා අපිට හැදිලා තියෙන්නේ. අපි ඕකට කියනවා බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශ ආයතන හයේ රස විඳ ගැනීම අනුව බලනකොට පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධي උපචයට යනවා රැස් වෙනවා. අන්නේ රැස්වීමයි මේ පුද්ගලයාගේ නිර්මාණයට හේතුව. මේ රූපമിതിය මම කියලා, තමන් කියලා පුද්ගලයෙක් හැටියට දකිනවනම් අන්න කෙනාගේ ඉපදීම. දැන් අපි දැක්ක රූප මිටියේ පටිවිආපෝ තේජෝ වායෝ ඒකක්වත් මිනිසෙක් නෙමෙයිනේ නේද? එතකොට ඒ සතර මහා ධාතු රූපය යම් වෙලාවක ඕගලන්ට මම කියලා තේරුණා නම් පෙවුණා නම් මගේ කියලා දැනේ නම් අන්න එදා ඕගොල්ලෝ කාම මිනිස්සෙක් කියලා උපන් අය. ඉපදිච්ච අය. මේ රූපമിතිය අපිට ඇත්තම වෙලා මේ මමම වෙලා හිටියට හොඳට තේරුම් ගන්න අතපය ඇස්කන් දිවනාස ශරීර ඇති මේ මගේ ඉපදීමට හේතුව භවය මොකද්ද භවය කියන්නේ දකින දේ ඇති බවට පේනවා අහන දේ ඇති බවට පේනවා අපි උපමාවක් කිව්වොත් දැන් ඕගලන්ට පුළුවන්ද අපේ මේ රූපසිංහ මහත්තයා ඉන්න කාමරේ ඇතුලේ තියෙන බඩු මුට්ටු සිහි කරන්න පුළුවන්ද? එතුමා සැතට නැතන නැත්තම් කුස්සියේ තියෙන බඩු මුට්ටු සිහි කෙරුවේද ඕගලන්ට? නෑ. ඒ බැරි. දන්නේ. හොඳයි. දැන් බැරි වෙලා ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් බලනවා කියන්නේ ඇහෙන් රූප නිමිත්තක් ගන්න එකනේ. ගිහිල්ලා බලලා මෙතන ඉඳගත්තුත් සිහි කරන්න බැයිද? පුළුවන්. සිහි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා දැන් සිහි කරන්න බෑ. එහෙන් බලලා වහම සිහි කරන්න පුළුවන් නම් ඔයගලන්ට තේනවද බලපු දේ එකතු වෙනවා කියලා? බලපු දේ එකතු වෙනවා කියලා. එතන තියෙන දේ නම් පෙනෙන්නේ බලන් ඉස්සෙල්ලා පෙනෙන්න ඕනේ නේ. නේද? දැන් එහෙනම් ඒ කාමරයට ගිහිල්ලා ඇහෙන් බලන අවස්ථාවට තමයි බුදුරජාණන් වහන්සේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා කිව්වේ ඇහෙන් රූපේ පෙනෙන අවස්ථාව. උන්න පෙනෙන අරමුණේ ඇත්ත නොදන්නා කම නිසා හෝ පෙනෙන අරමුණ කෙරෙහි ප්‍රමාදීව වාසය කරන කම නිසා මොකද වෙන්නේ? ඒක බලලා මෙතෙන්ට ආවහම දැන් ඕගොල්ලන්ට සිහි කළ හැකි. දැන් මේ රූප ආයතනයට කියනවා උපචය රූපේ කියලා. ඉස්සෙල්ලාම ඇහැට හම්බ වෙච්ච රූපය චක්කු සම්පස්සේ නිසා හටගත්තු වර්ණ සටහන ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එක භූත වූ රූපේ සැදෑම රූපය. ඒ රූපේ රස විඳ ගැනීම අනුව බලනකොට නැත්තම් එහෙම රස විඳ ගැනීම අනුව බලන්න ඕනෙත් නෑ. සංයුතනිකයි චේතනා සූත්‍රයේ තියෙන්නේ. අනුසය කියන පෙනෙනවා කියන දෙයක් වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැතිකමම. අප්‍රමාණවත් මෙතෙන්ට ආවොත් පෙනෙන රූපය ඒ විදිහට මනසේ හැපිලා හිටින ඕකට කියනවා උපචේ රූපය කියන්නේ රූපේ රැස් වෙලා. අන්නේ උපචේ රූපෙටයි රූපේ රැස්වෙච්ච කමටයි භවය කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට දකින දකින හැම දෙෙම උපචේ වුණොත් අඩු නැතුවම ගෙවල් දුරවල් ඉඩකඩම් බඩුමුට්ටු ඕගලන්ට භාවිතා කළ හැකි කිසිම වෙනසක් නැතුව භාවිතා කරන පුද්ගලයා නිර්මාණය වෙන ඉබේම මේ පුද්ගලයා ওই කැලී ටික එල්ලගෙන තියෙන්නේ පෙනෙන ඇහෙන කැලී ටික රඳවගෙන ඉන්නේ මේ පුද්ගලයයි. පුද්ගලය රැඳිලා තින්නේ දකිනහන කෑලි ටිකෙන්. දකින්නේ තියනවා කියලා ඕගලන්ට තේරෙන තාක් පුද්ගලයා ඉන්නවා. අහන දේ තියනවා කියලා තේරෙන තාක් පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා නිසායි පෙනෙන ඇහෙන දේ තියනවා කියලා තේරෙන්නේ. පෙනෙන ඇහෙන දේ තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. ජාතිංච පජානාති කියනකොට එයා දන්නවා මේ සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීම තමයි ජාතිය. උපන්නොත් උපන්න කෙනාට ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොම්න සුපායාස කියන සියලු දුක් ටික විඳින්නත් වෙනවා මේ පුද්ගලයා උපන්න කියලා කියන්නේ ඕගලන්ට දුක උපන්නා මේ උපන්නේ තමන්ව නෙමෙයි දුකයි උපන්නේ හොඳට තේරුම් ගන්න. මේ පෝෂණය කරන්නේ මේ ජීවත් කරන්නේ දුක. නින්දා අපහාස ඇනුම් බැනුම් තාඩන පීඩන හිත වේදනා වෙනස්කම් හින්දව ඔය වගේ දේවල් එනවද නැද්ද? එනවා. ওই දුක් එන්නේ කාටද? පුද්ගලයාට. ලෙඩවීම මහලු බව මරණය කියන මේ දුක් ලැබෙන්නේ කාටද? පුද්ගලයාට. ಜಾති ය ගැන එයා දන්නවා හොඳට මොකද්ද ජාතිය කියලා කියන්නේ දුකට තව නම දුක කියලා කියන්නේ ඉපදීමට තව නමක් කියලා දන්නවා ඉපදීම පිරිසිඳ දකින්න නම් ඉපදීම දුකක් කියන තැනකින් හඳුනා ගන්නවා එයා ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපය මම කළා මගේ කළා මේ ඉපදීම ඒකාන්තින් ජරා මරණ දුකේ ඉපදීමයි කියලා දන්නවා. ඒ වගේම ජාතිය පිරිසිඳ දකින්න නම් ජාතිය ඇතිවෙච්ච හැටි දන්නවා. ඇස් ඉදිරි පිටට එන අරමුණු කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් පැවතුණු නිසායි භවය හැදුනේ. ඒ කියන්නේ දැකපහපු දේවල් මතකෙ හිටියේ නැත්නම් ඒව තියෙනවා වගේ ඇති බවට සිහි කරන්න පුළුවන් බවට පත් උනේ ඒ නිසයි මේ පුද්ගල භාවය කියලා දන්නවා පුද්ගල භාවයේ දුකයි මේ පුද්ගල භාවයේ ඉපදීමයි දුක කියලා දන්නවා ඒ පුද්ගල භාවය ඇති උනේ භවය නිසයි කියලා දන්නවා භවය මොකක් නිසාද ස්පර්ශ වෙන වේදනාව වෙන අරමුණු කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසයි කියලා දන්නවා. ඒකයි තණ්හාව දුකට හේතුයි කියලා කියන්නේ. ඊට පස්සේ එයා දන්නවා ಜಾති සමුදයක් දන්නවා. ಜಾතිය දන්නකොට ಜಾති සමුදයක් දන්නවා. ජාති නිරෝධංච පජානාති. යම් වෙලාවක ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට එන අරමුණු කෙරෙහි රස විඳ ගැනීම අනුව බලන්නේ නැත්තම් පෙනෙන ඇහෙන අරමුණු තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් වෙන්නේ මොකද්ද භව නිරෝධෝ දැකපු දේ ඇති බවට මනස හැපිලා හිටින්නේ නැහැ අහපු දේ ඇති බවට මනසේ හැපිලා හිටින්නේ ගන්ධ සුවඳ ආග්‍රහණය කරපු රස විඳපු ස්පර්ශ ලැබපු බව මනසේ ඇති බවට හැපිලා හිටින්නේ එහෙම භවේ නැති වුණොත් තියෙන ආනිසංශය මොකද්ද? ජාති නිරුද්ධ වෙනවා. මේ පුද්ගලයාගේ ඉපදීම නැති වෙනවා. පුද්ගලයාගේ ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? අජරාමරයි. ජරා මරණයට පත් වෙන්නේ නැහැ. ජරා මරණ දුක එන්නේ ඉපදීම නැති වුණොත් ජරා මරණ දුක නැති වෙනවා. ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස නිරුද්ධන්ති කියලා දන්නවා. මේ පුද්ගලයාට විඳින්න තියෙන සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා දන්නවා. දැනගෙන ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදා ජාතිය නැති කරන ප්‍රතිපදාවක් එයා පුරනවා මොකද්ද සම්මා දිට්ඨි ඇස් ඉදිරි පිටට එන රූපය කන ඉදිරි පිටට එන ශබ්දය ඇත්ත ඇති හැටි නුවණින් දකින්න උත්සාහවත් වෙනවා ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට නාසය ඉදිරි පිටට එන අරමුණු වල දුක්ට ඇති හැටි බලන්නේ ඇයි යා? චතුරාර්ය සත්‍ය දන්නා නුවණ නිසා. මොකද්ද චතුරාර්ය සත්‍ය? ජාතිය කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට නම. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ පිය විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නරදති සම්පි දුක්ඛ සංකිටන පංච උපාදානස්කන්ධ දුක්ඛ ඉපදුනා නම් ඉපදුණු කෙනාට ලෙඩ වීම මහලු වීම මරණය ශෝකය පරිදේවය දැඩි වෙහස මේ සියලු දුක් ටික විඳින්න වෙනවා මේ මොකද්ද දුක දුක්ඛ සත්‍ය දන්නවා මේ චතුරාර්ය සත්‍ය මේ ශාසනයට විතරයි කියලා කියන්නේ. අනිත් ලෝකෙ ඔක්කොම දකින්නේ ඉදීම මව් කුසින්. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය දන්නවා මොකෙන්ද? තණ්හා තණ්හා ජනේති පුරුෂෝ. මේ පුරුෂයා ඉපදෙන්නේ තණ්හාවෙන්. මේ පුරුෂයා ඉපදලා තියෙන කෙලෙසයකින්. මේ තමන්ව නිර්මාණය වෙලා තියෙන කෙලෙසයකින් කියලා දන්නවා. අවිජ්ජා භව තණ්හා කියන මූලක්ලේශ දෙකෙන් මේ තමන්ව නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ තමන්ගේ ඉපදීම තමයි දුක. මේක ආස්වාදයක් නැතුවත් නෙමෙයි. තමන්ට දරුවන්ගේ මූණ බලලා සතුට වෙන්න පුළුවන්, තමන්ගේ ඉඩ කඩන් සිහි කරලා සතුට වෙන්න පුළුවන්, තමන්ට තියෙන යාන වාහන සිහි කරලා පුද්ගලයට සතුට වෙන්න පුළුවන්. ඒ මේ පුද්ගල භාවය නිසා එන ආස්වාදය. ඒ වගේම තමයි ආදීනව බොහෝ මේ ඒ පුද්ගලයෙකුට මේ අරමුණු වලින් ලැබෙන ආස්වාදය වගේම ඒට වඩා සිය දහස් ගුණයකින් යුක්ත ආදීනයක් විඳින්න වෙයි. ආදීනයක් විඳින්න වෙයි. මේ අරමුණු කෙරෙහි සතුටු වෙන පුද්ගලයා සතුටු වෙලා පුද්ගලයා නිර්මාණය කරගත්තාම ඒ පුද්ගලයාටම ඒ සතුටු වෙච්ච විදිහටම අරමුණේ දුක් විඳින්නත් වෙනවා. දුක වළක්වන්න බෑ එතකොටම. එතකොට සුතවතාර්ය ශ්‍රාවකයා දන්නවා මේ පුද්ගල භාවී ඉපදීමයි දුකේ ඉපදීම කියලා දන්නවා. එතකොට ඒ දුක හැදුණු හැටි දන්නවා. පෙනෙන ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනක තියෙන ස්කන්ධ ටික. පුද්ගලයෙක්ගේ සත්‍යයක් නෙමෙයි. ඒ පෙනෙන රූපේට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික පතිත වුණාම පතිත වුණාම තියෙන දෝෂේ ඇස් ඉදිරි පිට ඇහැ අනිත්‍ය වෙනවා රූපය අනිත්‍ය වෙනවා චක්කු විඥානය අනිත්‍ය වෙනවා අනිත්‍ය වුණාට ඒ ඇහැ ඇති බවට රූපය ඇති බවට චක්කු විඥානය ඇති බවට මනස තුල හැපිලා පවතිනවා ඒක තමයි භවය කියන්නේ අන්නේ භවයයි මේ ඉපදීමට හේතුව කියලා දන්නවා භවයට හේතු තණ්හා උපාදානයි කියන එක දන්නවා තණ්හා උපාදානට හේතු වේදනාව කියලා කිව්වේ මේ ඇස් ඉදිරි පිටට ආපු වස්තුන් කෙරේ ආපු වේදනා කියන ආයතන ටික වේදනාව ගැන දුන්නු ආයතන ටික තමයි ස්කන්ධ ටික. ඒ ටික කෙරෙහි තණ්හා උපාදාන වශයෙන් පැවතීමේ දෝෂේ භවයේ දැකපු දේ ඇති බවට හිටියා ඒකේ දෝෂේ පුද්ගල නිර්මාණය වුණා කියලා දකිනකොට දුකයි දුක්ඛ සමුදය දෙක දකිනවා. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥානං තින්නාන් සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දුම්න සුපායාස සම්භවන්ති මුද්‍රජනස් වෙන්නේ එහෙම ඇහැ රූපය චක්කු විඤ්ඤාය තුන්දෙනාගේ එකතුවට කියන ස්පර්ශී ස්පර්ශ විචාරමුණ විදිනවා විදින අරමුණට තණ්හා උපාදාන වෙනවා. වේදනාවට විතරක් නෙමෙයි වේදනාව ආව රූපේ. Tamanට ප්‍රිය වේදනාවක් එනවා නම් වේදනාව වෙන රූපේ වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන් ඒ සංඥාව වෙන්න පුළුවන් ඒ සංකාර වෙන්න පුළුවන් ඒ විඥානය වෙන්න පුළුවන් ස්කන්ධ පංචකෙන් කොයි එකක් ආවත් වේදනාව අරමුණු කරගෙනයි තියෙන්නේ ඇස් ඉදිරි පිටට හම්බෙන් Tamanට විදිින් හම්බෙන්න අරමුණ කැමති මේ මගේ දරුවා කියලා හිතාගෙන නැතන්නා උපාදාන දෙක. එතකොට තියෙන්නේ මොකද්ද? චක්කුම් පටිච්ච රූපේච උපචක්කු විඥාන තින්නම් සංගති පස්සෝන ඇස් ස්පර්ශ නිසා වේදනාවක් එනවා. ඒකට කැමති තණ්හාව උපාදාන මේ මගේ දරුවා කියලා පෙනෙන දෙයට. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. හැම වෙලාවෙම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තමන්ට දරුවෝ ඇති බවමයි පෙනෙන්නේ. දරුවෙක් ඉන්න බව තේරෙන තමයි තේරෙන්නේ. බෞපච්චය જાති. ඒ දරුවට අයිතිකාර ප්‍රියා නැත්නම් අයිතිකාර කෙනෙක් ඉන්නවා එතකොට. අයිතිකාරව නැති වෙන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම ඉරියව්වෙම කෙනා ඉන්නවා. පුද්ගලයා ඉන්නකොට පුද්ගලයාට සියලු දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්ක විඥාන තින්නං සංගති පස්සෝ තුන්දනාගේ කුතු ස්පර්ශයතන ස්කන්ධ ටික. ඒ ස්පර්ශ ආයතනයේ පිරිසිඳ දැකලා තණ්හාව ඇති නොවන විදිහට කටයුතු කළොත් උපාදානය නැහැ. එහෙමනොත් භවය නැහැ. දැකපු දේ ඇති බවට මනස ඇපෙන්නේ නැහැ. එහෙමනොත් ජාතිය නැහැ. ඉපදීම නැහැ. පුද්ගලයාගේ ඉපදීම වෙන්නේ මේ මම කියලා හිතන්න පුළුවන් කෙනෙක් හැම් වෙන්නේ ඉපදීම නැති වුණොත් මොකද වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ওই මරණයෙන් පස්සේ සිද්ධියක්ද කියන්නේ? තණ්හාව නැතිකොළොත්, උපාදානය නැතිකොළොත් භවය නැහැ. එහෙම වුණොත් පුද්ගලයාගේ ඉපදීම නැහැ. පුද්ගලයාගේ ඉපදීම නැහැ කියලා කියන්නේ මොකද්ද? දුක් විඳින්න තියෙන හේතුව නැහැ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායසන විඥාන්ති ජරා මරණයන්ගේ නිරෝධය කියන තව නමක් මොකද්ද අජරා මර බව අජර කියන්නේ ජරාවක් නැහැ අමර කියන්නේ මරණයක් ඒකයි දුකට හේතුව තණ්හාව තණ්හාව නැති කිරීම නිවන කියලා පෙන්වන්නේ තණ්හාව නැති වුණොත් ඉපදීම නැති වෙනවා ඔන්න දැන් එයා හොඳට දන්නවා තමන් උපන්න කෙනෙක් කියලා දන්නවා තමන්ව උපද්දවාගත්තෙත් කොහොමද කියලා දන්නවා. මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි නොදැන මේවට තණ්හා උපාදාන වෙච්ච නිසයි භවය හැතුනේ ඒ නිසයි මේ ඉපදීම. ජරා මරණ දුක නැතිකරන්න මොන විදිහටද ඉපදීම තියෙනවා ජරා මරණ දුක එනවාමයි. ඉපදීම නැතිකරන්න කිසිදු ක්‍රමයක් නැහැ භවය තිබුණොත් දැකපු අහපු දේ දැකපු අහපු භවෙන් ඉවර වෙන්නේ නැතුව ඇති බවට මනසේ හැපි හැපි ඉතින තාක් ජාතිය වෙනවම ඒ කියන්නේ භවය වුණු ජාතිය වෙනවම පෙනෙන අරමුණේ උපාදාන වශයෙන් ගන්න තාක් භවය කියන එක නතර වෙන්නේ පෙනෙන අරමුණ වල වටිනාකම පෙනෙන අරමුණු වලට තණ්හාව ඇතිතා ඇහැට පෙනෙන අරමුණු වල තණ්හාව ඇතිතා උපාදාන වෙනවා කියන එක නතර වෙන්නේ. පෙනෙන අරමුණු වල වටිනාකම දැනෙන තා තණ්හාව නතර වෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය පෙනෙන අරමුණේ ඇත්ත ඇති හැටි දැක්කොත් පෙනෙන හැන අරමුණු වල වටිනාකම නැති වෙනවා. වටිනාකම නැති වුණොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් දැඩිව ගන්න එක උපාදානිය නැති වෙනවා. උපාදානිය නැති වුණොත් භවය නැහැ. මේ ඔක්කොම තියනවා ඉන්නවා කියලා මනස එල්ලගෙන ඉන්න මේ මල්ල පුරෝගන ඉන්නේ ඔළුවේ එල්ලගෙන ඉන්නේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා බාහිර ඉන්නවා කියලා මනසෙන් එල්ලගෙන මෙතන ඉඳගෙන ඉන්නේ නැහැ මනසෙන් එල්ලගෙන මෙතන ඉඳගෙන ඉන්න එකටයි භවය කියලා කියන්නේ. ඒ නිසයි ඉඳගෙන ඉන්න ඔයාව පෙනින්නේ. එතකොට තණ්හාව නැති වුණොත් භවය නැහැ. මනස එල්ලගෙන ඉන්න ගතිය නැහැ. භවය නැති වුණොත් ජාතිය නැහැ. ඉඳගෙන ඉන්න පුද්ගලයෙක්, හිටගෙන ඉන්න පුද්ගලයෙක්, නිදාගන්න පුද්ගලයෙක්, ඇවිදින පුද්ගලයෙක් ලැබෙන්නේ නැහැ. එයා ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව්වෙන්ම ඉන්න පුද්ගලයෙන් භාවයෙන් මිදිච්ච කෙනෙක්. දැන් නූපන්න කෙනෙක්, නොහට ගත්ත කෙනෙක්. කෙනෙක් කියන එක මම මේ විවහාර කරන්නේ. පුද්ගල භාවයේ නූපදිනවා. පුද්ගල භාවයේ නොහට ගන්නවා. පුද්ගල භාවයේ නූපදීමට කියනවා ಜಾති නිරෝධෝ. ඉපදීම නැති වෙලා. කෙනෙක්ගේ ඉපදීම නැති වෙලා. ඉපදීම නැති වෙනකොට ජරා මරණ දුක නිරුද්ධ වෙලා. දුක එපානම් අකමැතිනම් දුක නැති කරන්න තියෙන ක්‍රමය ඕනෝකයි දුක ඇතිවෙච්ච ක්‍රමය බලාගෙන යන්න ඒ ක්‍රමයටම විතරයි දුක නැති කරන්න තියෙන්නේ. වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. හොඳට මතක තබා ගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසය කියන්නේ The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk. The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.